ධර්මානුශාසනාව සුපින්තුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ බොරලැස්ගමුව කටුවාවල පරම ධර්ම විසුද්ධාරාමාධිකාරී පැපිලියාන් සුනිත්‍රා දේවී පිරිවනේ නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජනීය ගොම්බද්දල දම්ත ස්වාමීන් වහන්සේ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 අන්තෝ ජනස්ස අත්ථාය ඒතස්ස උපජීවිනෝ තීති සාදු සාදු සද්ධර්ම ශ්‍රවණා බිලාසී කාර්මික තුන්තුනි අද දේශනාවට මා මාතෘකාව හැටියට තෝරගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතය නිපාතයේට අයිති නීවරණ වර්ගයේ එන වැදගත් සූත්‍රයක්. මේ සූත්‍රයට කියන්නේ ලිච්ඡවි කුමාර සූත්‍රය කියලා. මේ සූත්‍රයේ ලෞතර බුදුහාමුදුරෝ දේශනා කළේ ලිච්ඡවි රාජකුමාරවරු පිරිසක් මුල් කරගෙන නිසා ඒ නමින්ම සූත්‍රය හඳුන්වලා තියෙනවා. සූත්‍ර දේශනා කරන්නේ විපාලා මහනුවර මහවණේ කියන ස්ථානය. ලෞතර බුදුහාමුදුර එතකොට වැඩ සිටියේ විශාලා මහනුවර උන්වහන්සේට තිබුණු පන්සල තමයි කූටාගාර ශාලා. මේ කූටාගාර කියලා කියන්නේ කූටාගාර ශාලාව කියලා කියන්නේ අර හවුම් හැඩයට සිංහතුනි සකස් කරපු වහලයක් කියන පන්සලක් නිසා. උන්වහන්සේගේ සිරිතක් තිබුණා කොයි පන්සලේ වැඩ හිටියත් විශේෂිත දාන ආරාධනාවක් නැත්නම් පෙරවරු කාලේ සූරිහඳ පෙරව පාත්‍රා අරගෙන පින්ඳ පාතු වරිණි. ඒ අනුව අපි දුකුරා බුදුහාමුදුරුවෝ මා කියන මේ දිනේ සූරිහඳ පෙරව පෙරවරුගේ පින්ඳ පාතු වරිණි. ලැබුණු පින්ඳ පාතු ටිකක් අරගෙන මහත්සේ නැවත ආරාමයට වෙන්නේ නැහැ. වහන්සේ වැඩම කළේ ඒ ළඟපාත තිබුණු අර මහ වනය කියන ස්ථානය. ඒකට හේතුව තමයි බුදුහාමුදුරු හරියට මේ සෝවාගහමට ප්‍රිය කරපු කෙනෙක්. එන්නතනි මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම පරිසර වේදියා නැත්නම් ස්වභාව సౌందර්ය අගය කරපු කෙනා කවුද කියලා හුවොත් අපට ගිය හැකි ඍජුම පිළිතුර තමයි ඒ ලෝකවා බුදුහාමුදුරු. එයින් අර විශාලා මහනුවර මහවණේ ගහක් මුල උන්වහන්සේ වැඩ ඔය වෙලාවේ ලිච්ඡවි රාජවංශික කුමාරවරු ටිකක්. ඒ කියන්නේ ලිච්ඡවි රාජවංශය කියන්නේ රජවරු බර ගානක් හිටපු රාජධානිය. ඒක සමූහාණ්ඩුවා. බුදුහාමර බොහෝ තැන්වල අගය කරපු හරිම සමගි සම්පන්න රජවරු හිටපු සෞභාග්‍යමත් පාදක කරනවා. ඉතින් මෙන්න මේ ලිච්ඡ විරාජ වංශික කුමාරවරු ටික ආව මේ වනාන්තරයට ආවෙනම් හොඳ වැඩකට නෙමෙයි. මොකටද? ඒ තමයි ගඩේ සතුන් ගඩයන් කියන්නේ. දුනු හියවරු අරගෙන දඩ බල්ලන් එක්ක මේ කුමාරු වනේ ඇවිදගෙන යනකොට එක වනම දැක්කා ලෞතර බුදුහාමුදුරු අර ගහක් මුල වැඩි. අර කුමාරවරුන්ගේ අතේ තිබිච්ච දුනු හියවුරු එතන ඉබේම අතහැරුණා. තමන්ගේ කාපු බල්ලන් වහාම ආපස්සට හරවලා එතනින් පන්නලා කුමාරවරු දුවගෙන ගිහින් ලෞතර බුදුහාමුදුරුව වට කරගෙන උන්වහන්සේ ළඟ වැඳගත්තා. බුදුහාඳුරන්ට වැඳලා ගෞරව කරලා එකක් පසක ඉඳගෙන දෑත් මුදුන් පියාගෙන වැඳගෙන වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. ඔය වෙලාවේ පින්නතුනි ඔය වනාන්තරයේතම එනවා මහානාම කියන ලිච්ඡවි රජු. දහවල් ආහාරය අරගෙන විවේකයේ ගත කරන්නයි දැන් මේ කුමාරයාත් ඉන්නේ. මේ රජුරුවත් ඉන්නේ. අර දර්ශනීය දැක්කා. මොකද්ද? ලෞතුරා බුදුහාමුදුරුවෝ ළඟ එකත් පසක බොහොම පිළිවෙලට වාඩි වෙලා දෑත් මුදුනේ තියාගෙන වැඳගෙන බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්න ලිච්ඡවි රාජකුමාරයා. දැක්ක විතරයි මහානාම රජුරුවන්ගේ කටින් පිට වුණා වචනයක්. මොකද්ද? අහෝ පුදුමයකි අහෝ පුදුමයකි. මේක ලෞතර බුදුහාමුදුරන්ට ඇහුවා. උන්වහන්සේ වහාම ඉතින්ට හැඳවලා මහානාම රජුරු අහනවා ඇයි මහානාම ඔබ මහා පුදුමයක් පුදුමයක් කියලා මේ කෑ ගහන්නේ එපායතෝ භාග්‍යවතුන් වහන්සේ මේ ලිච්ඡවි කුමාරවරු ඔබ වහන්සේ දිහා බලාගෙන වතම්පත්ව වාඩි වෙලා වැඳගෙන ඉන්න එක තරම් පුදුමයක් නම් මගේ ජීවිතේ මම කවදාවත් අත්දකලා නැහැ ආකාර ඇහුවා ඇයි මහානාම ඒ තරම් කුදුමයට හේතුවක් වෙන්නේ ලෝතර බුදුහාමුදුරෝ දේශනා කරනවා භාග්‍යවතුන් මහන්ස මේ කුමාරවරු ඒ තරම් හොඳ අයනි හරි දඩබ්බර කෙලිලොන් ඒ විතරක් නෙවෙයි අශීලාචාර විදියට හැදෙන කට්ටිය මේ අයගේ අශීලාචාරකම් එක්කද කියනවා නම් කටින් වචනයක් පිට කළත් හොඳ වචන නෙවෙයි පිට කරන්නේ. ඉතින් යමක් හිතුවත් මේ අය ඒ හිතන්නේ හොඳ දේවල්. ඒ විතරක් නෙවෙයි යම් ක්‍රියාවක් කළොත් කරන දේවල් අතිශයම නිന്ദා සහගත දේවල්. භාග්‍යවතුන් වහන්සෝනේ නම් කියන්නම් මේ අයගේ කෙරුවාවේ ඒ කියන්නේ ක්‍රියාකාරකවම් වලින් දෙක තුනක්. කියලා ඔහු කියනවා මෑලුත් මේ මහන බමුණන්ට දන්කඩ අරගෙන යනකොට ඒ කියන්නේ ඒ ඒ ආගම්වල ශ්‍රමණ සම්පදාය ගොඩක් අය හිටියනේ. ඒ ඒ අනුගාමිකයෝ දන්කඩවල් අරගෙන යනකොට මග රැකලා ඉනවා. ඉඳලා අර දන්කඩවල් උදුරගෙන ඒ තැන්වල තියාගෙනම කනවා. ඒ විතරක් නෙවෙයි මව්පියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට කිසිම කීකරු කමක් නැහැ. හරිම නරක නොසරුත් විදියට ඒයට කතා කරන්නේ. ඒ අයගේ අවවාදය කවදාවත් පිළිගන්නේ නැහැ. ඒ ඔක්කොමත් හරි භාග්‍යවතුන් වහන්සේ. පාරේ කුටි යන්නේ මේ අය අන් අයට පුදුම විදියට කරදර කාරී විදිහටයි. ලිච්ඡවි රාජකුමාරිකාව පාරවල් වල යනකොට මේ පස්සෙන් ගිහිල්ලා එයට වැටෙන්න අයින් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ලිච්ඡවි කුල කාන්තාවන් පාරක ගියත් භාග්‍යවතුන් වහන්සේ මෙය හරියට අදන්තේත්තම් කරන හිරිහැර කරනවා. ඕනනම් පින්නතුනි අර අපේ රටේ තියෙනවනේ එක්තරා කාලයකට පාසල් වල ක්‍රිකට් තරඟ, ඒ කියන්නේ බිග් මැච් කියලා. ඒ කාලවල සමහර අය සුපිරියයි කියන පාසල් වල ඉලන්දාරි පාරවල් වලට බහැලා කරන දේවල් නිකන් මතක් කරගන්න ලිච්ඡවි කුමාරවරුන්ට ආදේශ කරනවා. අන්න ඒ වගේ. ඒ වගේ හැසිරෙන පිරිසක් වාග්යවතුන් වහන්සේව වහන්සේ ළඟ බැඳගෙන කොහොම නිසල්මනේ ඉන්නව දැක්කහම පුදුමයක් නෙමෙයිද? ඒකයි මට මේ වචනේ කියන්නේ. දැන් අපේ සමාජය උනත් ඉන්න තුනි ඔය සමහර පුජ්‍යලියෝ කවමදාවත් පන්සලකටවත් ආගමික වැඩකටවත් සම්බන්ධ නොවි ඉඳලා ඉතිගමන් සිල්වැඩි පෙරෝගෙන යනෝ දැක්කහම කියනෝ නේද? අදනම් බට බස්නාහිරින් ඉඳපායයි කියන්නේ. අන්න ඒ වගේ තමයි මේ භානාම රජුන්ටත් අර කුමාරවරු දැක්කහම ඇති වුණු පුදුමය. මහානාම රජු කියාපු මේ කාරණා ටික ඔක්කොම අහගෙන ඉඳලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ කටහඬ අවදි කරලා කියනවා එහෙම කියන්න එපා මහානාම. ඔච්චර නරක වැරදි නොසරු දේවල් කළත් සමහර ඇත්තන්ගේ ඒ යට තියෙනවා හොඳ යහපත් දේවල්. දැන් සමාජයේ පින්නතුනි වැරදි නරක දේවල් කරන ගොඩක් අය නරකම කියන ගොඩට දානවනේ. හැබැයි ඒ නරකම ගොඩේ අයගේ ළඟ තියනවා මුතුමැණික් වගේ වටින හොඳ යහපත් ක්‍රියාව. එහෙම නැත්නම් හොඳ යහපත් සිතුවිලි. ඒක තමයි ලෞතර බුදුහාමුදුරු දේශනා කළේ මහා නාම සාක්‍යත මේ මහානාම මෙන්න මේ විදිහේ නරක වැඩ කරන ඔබ කියන විදිහේ නරක වැඩ කරන අය හොඳ වෙන්න පුළුවන්. එහෙම කියලා ලෝකුරා බුදුහාමුදුරෝ දේශනා කළා මහානාම මේ ලෝකයේ මිනිස්සේ නොපිරිහීමට බලපාන කරුණු පහක් තියෙනවා. මොනවද ඒ කරුණු පහ? පළවෙනි එක තමයි තමන් ශ්‍රද්ධාවෙන් මහන්සියෙන් උපයන ධාර්මික ධනෙන් තමන්ගේ අම්මා තාත්තා පෝෂණය කරනවා නම් යම් කෙනෙක් ඒ කෙනා නොපිරිහෙන පුද්ගලෙක්. මහන්සියෙන් උපයන ධනෙන් ධාර්මිකව තමන්ගේ අමුදරුව පෝෂණය කරනවා නම් අන්න ඒ කෙනත් නොපිරිහෙන පුද්ගලෙක්. ඒ වගේම තමා ධාර්මික උපයෝජනෙන් ගුරුවරු සහ ඥාතීන්ට සංග්‍රහ කරනවා නම් යම් කෙනෙක් ඒ කෙනත් නොපිරිහෙන පුද්ගලෙක්. ඒ වගේම දැහැමි උපයාගත් ධනෙන් දුගීමගේ යාචකාදීන්ට දන් දෙන යම් කෙනෙක් වේද ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දුගීමගේ යාචකාදීන්ට දන් දෙන කෙනෙක් වේද ඒ ඇත්තත් නොපිරිහෙන පුද්ගලෙක්. පස්වෙනි කාරණය දැහැමි ප්‍රයාගත් දෙයින් මියගේ ඥාතීන්ට සංග්‍රහ කරනවා නම් යම් කෙනෙක් ඒ ඇත්තොත් නොපිරිහෙන පුද්ගලෙක් දැන් නොපිරිහෙන කරුණු පහක් බුදුහාඳුරු දේශනා කළා පළවෙනි එක තමයි මව්පියන්ට හොඳින් සලකන දැහැමි ප්‍රයාගත් දෙයින් ඔවුන් පෝෂණය කරන අය නොපිරිහෙන ධර්ම පින්නතුනි මේ මෞඛ්‍යයන් පිළිබඳව ලෝතුරා බුදුහාමුදුර තරම් දේශනා කළ කෙනෙක් තවත් නෑ. ආගමික ශාස්ත්‍රවරු අතර. මෞඛ්‍යයන් වෙනුවෙන් කරුණු දේශනා කරනකොට ලෝතුරා බුදුහාමුදුරෝ මෞඛ්‍යයන්ට කලකලා සෑහීමකටපත් වෙන්න ඕන යයි යම් දරුවෙක් හිතනවා නම් කල යුතු දෙයක් දේශනා කළානි. ඒ මොකද්ද? ඒක අපේ ජනවහරි කියනවා මෙහෙම. අත්තික්ක ගහේ ගල් අත්තික්ක ගහේ මල් පිපෙන කාලෙට තුත්තිරි වලින් කිරිවතක් හදලා යම් දරුවෙක් අම්මට තාත්තට කන්න දුන්නොත් අන්න ඒ කෙනාට මව්පියන්ට ණය නැහැ කියලා සතුටු වෙන්න පුළුවන් කියලා. ඉන්නතන මේ කියමන හරි වටිනවා. අත්තික්ක ගහ කියන්නේ කවදාවත් මේකට තරම් මල් ටිකක් කඩා ගන්න පුළුවන් ගස් වර්ගයක් නෙවෙයි. ඒ කියන්නේ අත්තික්ක ගහේ මුල ඉඳලා අග දක්වා කොච්චර gedi හැදුනත් කවදාවත් මලක් නම් පිපෙන්නේ. ඊළඟට පුත්තිරි කියන්නේ මේ මිටකට තරම් හාල් ටිකක් ගන්න පුළුවන් ගස් වර්ගයක් නෙවෙයි. එහෙනම් නොකෙරින දෙකක් කිව්වේ. ඇයි? අම්මල තාත්තල ඒ තරම් වටිනවා. ඒ අම්මල තාත්තලට දරුවන් සලකන්න ඕන ධාර්මික උපයාගත් දන්න. දෙවෙනි කාරණේ තම <coughs> දෙවෙනි කාරණේ තමයි අමුදරුවන් පෝෂණය කරන්න ඕන ඒ ධාර්මික උපයාගත් දෙයි ඒකෙනත් පිළිහෙන්නේ. ඇයි අමුදරුවන් පෝෂණය කරන්නේ? ඒක යුතුයකමක් වගකීමක් වන නිසා. එය ධාර්මික යුක්තියයි අධාර්මික උපයන ධනයෙන් මෞපි යම් කිසි කෙනෙක් අමුදරුව පෝෂණය කළොත් ඒවා සාපයක් වෙන්න පුළුවන්. අධාර්මිකව ධනය උපයා ගත්ත පුද්ගලයන්ගේ සමහර පවුල්වල දරුවෝ කිටිවනම ලෙඩ වෙනවා. කොච්චර දෙහෙත් කළත් සනීප වෙන්නේ නැහැ. සමහරට ලෙඩේ හොයාගන්නත් බැහැ. ඇයි? අදහැනුව ප්‍රයන ධනයට සාප කරන පිරිස් පින්නතුනි හරි වැඩි. බලන්න සමාජයේ සමහරු කියනෝනේ. කොහොම හම්බ කරලා අනේ දරුවන්ටත් මේ මිනිස්සු කන්න දෙනවනේ. දරුවන්ටත් ඕව සාප වෙයි කියලා. ඒ නිසා අදහැමිව උපයන ධනය නෙවෙයි දැහැමිව උපයන ධනෙනුයි අමුදරු පෝෂණය කරන්නේ. ගුරුවරුන්ට ඥාතීන්ට යම් කෙනෙක් දැහැමිව උපයෝධනෙන් සංග්‍රහ සත්කාර දක්වනවද ඒ ඇත්තත් අන්න ඒකාන්තයෙන් නොපිරිහෙන පුද්ගලය වෙනවා මේ ගුරුවරු කියන පිරිස පින්නතුනේ සමාජයේ අවශේෂ නෙවෙයි සුවිශේෂයි ලෞතර බුදු සිරිත අනුව යන කෙනෙක් නම් අනිවාර්යෙන් ගුරුවරුන්ට ගෞරව කරන කෙනෙක් වෙන්නේ දැන් බලන්න ලෞතර බුදුහාමුදුරු අපි හඳුන්වන්නේ කිලෝ ගුරු කියලා තුන් ලෝකෙටම ගුරුවරය වෙච්ච උන්වහන්සේ තමන්ගේ ගුරුවරු දෙන්න අමතක කළේ නැහැ. ආලාර කාලාම සහ උද්දතරාම පුත්ත. ධර්මය අවබෝධ කරගත් තැනින් දේශන්නත තෝරා ගන්න හැදුවේ ඒ ඇත්ත. ධ්‍යාන නැත්තම් අභිඥා කියලා දේවල් ලෝතුරා බුදු පදවිය ඉදිරියේ මහලුක දේවල් නෙවෙයි. එහෙත් උන්වහන්සේට මතකයට ආවේ ටිකක් හරි දෙයක් කියා දුන්නා. ඒ කියා දුන්නු දෙයට මම ගරු කරන්න ඕනේ. සමන් වහන්සේ සරුවඥ වුණත් ලෞතුරා බුදු පදවිය ලබල කිලෝ කිලෝ ගුරු වුණත් ගුරුවරයෙක් අවශ්‍යයි කියන එක උන්වහන්සේ කල්පනා කළා. ඒ කල්පනා කළ නිසා තමයි ධර්මයේ ගුරු තනතුරේ තියාගත්තේ. ඒ සියල්ල තුල බුද්ධ චරිතයේ ගුරුවරුන්ට ගරු කිරීමේ ශ්‍රේෂ්ඨ කාරණය ඉස්මතු වෙනවා. ඒ වගේම ඥාතීන් කියන්නේ නොසලකා හැරිය යුතු චරිතයක් නෙමෙයි. චරිත නෙමෙයි. දැන් ලෝතර බුදුහාමුදුරු බුදු පදවිය ලැබුවා කියලා ඥාතීන්ට නොසලකා හිටියේ. උන්වහන්සේ තමන්ගේ ඥාති ශාක්‍ය වංශික කුමාරවරු කොච්චර පැවිදි කරගත්තද? බුද්ධත්වයේ ලබල උන්වහන්සේ වැඩම කළා තමන්ගේ ඥාතිවරු හොයාගෙන එයට මේ සංග්‍රහ කරන්න ධර්මයේ. නමුත් අද නූතන සමාජයේ සමහර දරුවෝ තරුණ වයස කෙනෙකුට මේ ඥාතිවරු මව්පිය දෙපාර්ශ්වයෙන් නොසලකා හරින ගති කියනවනේ. ඇතැම් විට ගෙදරකට ඥාතියෙක් ආවා කියනවා අම්මලා ගිහිල්ලා ඉතී තාත්තගේ අහවල් ඥාතිය ඇවිල්ලා ඉන්නේ. අහනම ඔයා කෝ කියලා යන්නකෝ ගිහින් කතා කර අනේ නෑ යන්නත් නැතුවට කමක් නෑ මම ලොකු නාම රට යන්නනේ ඉන්නේ කියලා අපේ සිංහල අවුරුදු චාරිත්‍ර පින්නතුනි සුදු විනෝදයේ සඳහා විතරක් ගොඩනැගුණේව නෙවෙයි අපේ සංස්කෘතිය තුළ මේ ඥාති සංග්‍රහය වැඩිහිටියන්ට ගුරුවරුන්ට ගරු කිරීම ඉතාමත්ම හොඳට ඔප්නැන් වෙන අවස්ථාවක් ඒ අවුරුදු චාරිත්‍ර අද බොහෝ දෙනා ඒව ඉටු කරන්නේ නැහැ. ඉටු නොකරනවා කියන්නේ ඒ ශ්‍රේෂ්ඨ ගුණධර්ම අපේ සමාජයෙන් පිරිහීමට ලක්වීමට ඉතාමත්ම ආසන්නයි කියන එකයි. ඒ නිසා ලෝතුරා බුදුහාමුදුරෝ දේශනා කළා උපයන ධනෙන් ධර්මිකව Tamange ගුරුවරු ඥාතීන්ට සංග්‍රහ කරනවා නම් අන්න ඒ අය පිරිහෙන්නේ නැහැ කියලා. ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී අපේ වචනේ කියනවා නම් ආගමික නායකයන්ට යම් කෙනෙක් මහන්සියෙන් උපයෝධනේ සංග්‍රහ කරනවද එයත් පෝෂණය කරනවද අන්න එයත් නොපිරිහෙන චරිත හැටියටයි දේශනා කළේ ඊළඟට වැදගත්ම කාරණේ තමයි මෙලව ජීවත් වෙන ඥාතිවරු වගේම මියගිය ඥාතිවරුන්ටත් ධාර්මික උපයාසපයා ගත්ත ධනෙන් සංග්‍රහ කළ යුතුයි. ඒක ධර්මයේ සඳහන් කරනවා පුබ්බ පේත බලි කියලා. බලි කියලා කිව්වේ සංඝහ. මියගේ ඥාතීන් අපි අමතක නොකළ යුතුයි. ඇයි ඒ අපේ ඥාතිවරු කියන්නේ අපි වෙනුවෙන් ජීවත්ව සිටියදී යමක් කළ කියත්. දැන් ඔය කියපු කාරණා පහේදීම බුදුහාමුදුරුවෝ වැදගත්ම කාරණයක් දේශනා කළා ඔය ඔක්කොම කරන්න තියෙන්නේ හැබැයි ධාර්මික ධාර්මිකව උපයා සපයාගත්ත ධනෙ. ධාර්මිකව උපයන සපයන දේවල් කියන එක අර්ථ කරනකොට ප්‍රසිද්ධ තේමනක් තියෙනවා. උත්තාන විරියාදි ගතේ, ශ්‍රේදාවක්, චිත්තේ, වාහා බල පරිචිතේ, ධම්මිකේ, ධම්මලද්දී. උත්හාන වීරයෙන් දෑතිපේ මහන්සියෙන් දහඩිය වගුරුවල Taman හම්බ කරගත්ත දේවල්. ඔබට ඒ ෘෂිකාර්මික ජීවන රටාව තුළ බුදුහාම දේශනා කළ වචනය අද සමාජයේ උනත් සමහරට දහඩිය වැගුරෙන්නේ නැති උනත් Taman මහන්සියෙන් උත්සාහයෙන් නම් උපයන්නේ උපයන දේ තමයි ධාර්මික බවට පත් වෙන්නේ. මේ දැහැමි ධනය පිළිබඳව කියනකොට පින්නතුනි අපේ රටේ රජකල සද්දාතිස්ස රජුව දන් දෙන්න ධනය උපයපු ආකාරයක් පිළිබඳව ජනශ්‍රුතිය සඳහන් මොකද්ද මේ රජුව එක දවසක් කල්පනා කළා එතුමා බොහෝ ශ්‍රද්ධාවන්තයි ඉන්සානි සද්ධාතිස්ස කියන්නේ රජගෙදර නිතර දන් දුන්නා නගරේ දන්හල් ඉදි කරන දන් දුන්නා හැබැයි කල්පනා කළා මම මේ දන් දෙන්නේ මම උපයන ධනෙ නෙවෙයි මිනිසුන් මහන්සියෙන් උපයලා අන්තිමට බදු හැටියට ගෙවන මුදල. එහෙම නෙවෙයි. මමම උපයලා මමව දන් දෙන්න ඕන. එහෙම හිතපු රජුර මොකද කළේ? තමන්ගේ ප්‍රධාන සෙනවියට රජකම මාස කීපයකට පවරලා රජුරෝ වෙස්වලාගෙන යනවා ගොවියෙක් හැටියට. ගිහිල්ලා කුඹුරක් අඳේට අරගෙන ඒකේ වල් කොටලා එතනින් ගියාම ඒකේ ඒක මඩ කරලා ඊට පස්සේ ඒක වපුරලා තමම්ම ඒකෙන් ලැබුණු අස්සන්න කපල වීතික ගෙදරට අරගෙන ඒ කියන්නේ රජ ගෙදරට එනකොට රජුරුවන්ගේ දෑත පිරෙන්න අරගෙන ඊට පස්සේ රජුරුව දේවියට කියනවා මේ වී ඔබම කොටන්න කොටල සහල් බවට පත් කරන්න දේවිය ඒ සහල් වී කොටලා සහල් බවට පත් කරනකොට ඇයගේ දෑතේ කරගත. පස්සේ දේවිය රජුර එකතු වෙලා අරදම් සියකින්ම සකස් කරනවා. සකස් කරන මහා සංගරුවරට පූජා කරනවා. එදා තමයි ජීවිතේ රජුර වැඩියම සතුටු වෙච්ච දවස මෙච්චර කල් මම මහදන් දුන්නත් මහා දානිය දුන්නේ අදයි ඇයි මමම උපයපු දෙයින් මමම දන් දුන්නා කියලා. අන්න පින්නතුනි ධාර්මිකත්වයේ පිළිබඳ කියන්න හොඳ සාධකයක්. එහෙම දැහැමිව උපයා සපයාගත් යම් කිසි දෙයක් වේද ඒ දෙයින් දන් දීම ඒ දෙයින් අර කියන ඥාතීන්ට දෙමව්පියන්ට ගුරුවරුන්ට සහ දූදරුවන්ට සංඝ කිරීම කෙනෙක්ගේ නොපිරිහීමට හේතුවක් කියලයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලිච්ඡවි කුමාර සූත්‍රයේදී දේශනා කළේ. එහෙනම් ධර්ම දේශනාවට નિયમિત කාලය අවසන් වෙනවා. පින්නතුනි අද මේ දේශනාවේ මාතෘකාව වූයේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ නිපාතේ නීවරණ වග්ගයේ එන ලිච්ඡවි කුමාර සූත්‍රය. කෙනෙක් නොපිරිහීමට බලපාන කාරණා පහක් දේශනා කළා ඒ පහයි මා විස්තර කළේ අපේ ජීවිතත් නොපෙරෙහිවට ලක් කර ගැනීමට මේ ධර්ම කාරණා උපයෝගී කරගනිමු කියලා අදිස්ථානය කරගන්න. සෑම දිනාටම පෙරුවන් සරණයි. දෙවියන්ට පින්දුමු ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු තං සදා